අද ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ගෞරවනීය ආරාධනා ලබන්නේ හම්බන්තොට වෙහෙරගල අරණ්‍ය සේනාසන ප්‍රධාන අනුශාසක දුරන්තර විචිත්‍රභානක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ මෙම ධර්මානුශාසනාවන්හි ධර්මදේශනා මාලාව වෙනුවෙන් අරමුණු කරගන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකයේ සූත්‍ර දේශනා 50යි. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකයේ මේ සූත්‍ර දේශනාවන් රුධියගමින් දාලෝක ස්වාමින්වයන් වහන්සේ විසින් වෙළඳ සේවා ධර්ම දේශනාවන් වෙනුවෙන් පෙළගස්වනු ඇත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 චම්පායං විහෙරති ගග්ගරාය පුක්කරණියාතිරේ මහතා බික්කු සංගේන සද්දින් අතකෝ පිස්සෝච හත්තාරෝව පුත්තෝ කන්දර කෝච පරිම්බාචකෝ යේන භගවා තේනුපසංකමින්සු උපසංකමිත්වා තිස්සෝ හත්තාරෝහ පුත්තෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී කන්ද කෝපන පරිම්බාජකෝ භගවතා සන්දිං සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං අට්ඨාසීති පින්වත්නි සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සූත්‍ර දේශනා 50 අතර පළමුවෙනි ගහපති වර්ගයේ සඳහන් වන කන්දරක සූත්‍ර දේශනාව අද පළමු වන දේශනාව වශයෙන් අපි මාතෘකා කරගන්න යෙදුනේ. ආරම්භයේම සඳහන් වෙනවා "ඒවං මේ සුතං" මා විසින් මෙසේ අසන ලදී. මේ වචනය කවුරු විසින් කවරදා දේශනා කරන ලද්දක්ද? ආනන්ද මහරහතන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම සංගායනා සමයේ දෙවියන් තුල ඇති වූ සැක දුරු කර දීම පිණිස ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා මාස තුනකින් මේ ධර්ම සංගායනාව පැවැත්තුනේ සප්තපරණි ගුහාවේ රජගහනුවර ඒ දිනේට පෙර දින රාත්‍රියේ ආනන්ද ස්වාමීන් වහන්සේ සිව් ඉරියව්වෙන් තොරවම අරිහත්ත්වයට පත් වී වදාළා එසේම මේ ධර්ම සංගායනාවටත් පොළවේ කිමෙදමින් වැඩමකොට තමන් වහන්සේලා નિયમિત අසුන වැඩ සිටි අතර ධර්මයේ සත්ගායනා කරන්න ධර්මාසනාරූඪ වුණා ස්වාමින්දයන් වහන්සේ. ඒ වෙලාවේ නිකම් ධර්මයේ කියා දේශනා කරන වෙලාවේ දෙවියන්ට සැකයක් ඇති වුණා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ ශාසනයේ භාරකාරීත්වය නායකත්වය මේ ආනන්ද ස්වාමීන් වහන්සේට ලැබිලාද කියලා. අනේ වෙලාවේ රහතන් වහන්සේලා තුළ පවතින පරම නිහතමානී ගුණය ප්‍රකට කරමින් මේ මා විසින් දේශනා කළ දෙයක් නොව අපගේ ශාස්ත්‍රූ භාග්‍යවත් අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේම අපට දේශනා කරපු දෙයක් කියන ගෞරවයෙන් ඒ දේශනා කරන සමයේ මා විසින් මෙසේ අසන ලදී කියලා විස්තර කරනවා. සමහර පිරිස් මෙසේ අසන ලදී කොම එක ගණන් ගන්නෑ. මේක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව නොවේය. ආනන්ද ස්වාමීන් වහන්සේ අහපු දෙයක් කියලා බැහැර කරන සමහර මිසදුටු ගා ශ්‍රාවකයවද අපිට ඇහෙන්න දකින්න තියෙනවා. එහෙනම් එවැනි මිසදුටුවකටපත් නොවේ යුතුයි මේ රහතන් වහන්සේගේ පරම ගෞරවයයි මේ වචනෙන් ප්‍රකට වෙන්නේ. වර්තමානයේ සිටින සමහර ව්‍යාජ රහතුන් වහන්සේලා සියල්ල තමන් දැක්කා වගේ දේශනා කරන සමයක බලන්න මේ උතුම් මහරහතන් වහන්සේලාගේ තිබිච්ච බුද්ධ ගෞරවය ධර්ම ගෞරවය. සාස්ෘන් වහන්සේව මුල් කරගෙනයි උන්වහන්සේලා ධර්මයේ කතා කළේ. ඒ නිසා මෙතන කිසිම වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදිම ආනන්ද මහෞත්මයන් වහන්සේ ගාථා 15000ක් එක මොහොතක දරා ගන්න සමත් ප්‍රඥාවෙන් යුක්තයි. එයට හේතුව සසර ගමනේ ප්‍රඥා පාරමිතා පිරුවා. ධර්මයේ කටපාඩම් කළා, අභිධර්මයේ පාඩම් කළා, සත්‍යයනා කළා, ධර්ම දේශනා කළා ධර්ම සාකච්ඡා කළා සමත විදසුන් භාවනා වැඩුවා. එසේ කල්ප ලක්ෂයක් දිනු කරගෙන ආපු පාරමිතාවක බලයයි මේ ප්‍රකට වුණේ. දැන් පාරමී ගැන මේ වර්තමානයේ කතාවක් නැහැ. අද කතාව වෙන්නේම අද අදම අපි නිවන් දකින්න ඕන හොඳින් හරි නරකින් හරි. එහෙම සංකල්පනාවකට එනකොට මේ සසර ගමන ගැන විශ්වාසය නැති වෙනවා. යන සසර ගමනක යන්න ඕන සසර ගමනක යන්න වෙනවා. අපි යන්න ආශාවෙන් යනව නෙවෙයි. අපිට යන්න වෙනවා. ඒ යන ගමන සරු කර ගන්නට නැත්නම් සුවපත් කර ගන්නට සුවසේම පාරමී ධර්ම සම්පූර්ණ කර ගන්නට අවශ්‍ය මේ දාන ආදී කුසල් ගැන අද කතා වෙන්නේ නැහැ. බහුතරයක් රැල්ලකට වගේ යනවා කුසල් ඕන්නේ, පින් ඕනේ නැහැ. භාවනා කළාම විතරක් ඇති නැත්නම් ගැඹුරු ධර්ම අපි සාකච්ඡා කළාම ඇති. එයින් අපි අපේ ගමන අවසන් කරගමු කියලා හිතන අයත් ඉන්නවා. මොකද අපිට පේනවා විමසද්දී අතීතය ගැන අපදාන අට කතාවල බුදුරජාණන් වහන්සේගේ ජාතක පාළියේ ජාතක අට කතාව තුළ එවැගේම බුද්ධ වංශ චර්යා පිටක පාළියෙහි පවා විස්තර කරලා දෙනවා සසර ගමනක් පැමිණියේ කොහොමද කියන කාරණය. දැන් දිගින් දිගට පිළිවෙලට බුද්ධ කාරක ධර්ම පිරුණු නිසා තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් උනේ. අනිත් මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්පලක්ෂ ගණන් පාරමී සතරු නිසා තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ අර්ථ ධර්ම නිරුත්ති පටිභාන සහිත උතුම් සිය පිළිසිඳියා ඥානලාභීව, සත්‍යවිඥාලාභීව මහරහතන් වහන්සේලා බවට පත්ුනේ. අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේ අනෝමදස්ස බුදුසසුන දිනිය තිවරණ ලැබලා ඒකාසං කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරන් ඇවිල්ලයි මේ බුද්ධ ශාසනේ මහා ප්‍රඥ තනතුරක් එරිදිමත් විශ්වුන් අතර අග්‍ර තනතුරක් මහමුගලන් මහරහතන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේට ලැබුණේ. දැන් මේවා විශ්වාස කරන්නේ නැහැ කියන්නේ එතන ශ්‍රද්ධාව නැහැ. එතකොට විචිකිච්ඡාව බහුලයි. දැන් සෝවාන් වෙන්න විචිකිච්ඡාව දුර වෙනවනේ. සෝවාන් වෙන ශ්‍රාවකයෙක් නමුත් අද කාලේ සෝවාන් වෙන අයට බහුලයි විචිකිච්ඡාව. මේ ශ්‍රාවක චරිත විශ්වාස කරන්නේ නැහැ. මේ ඒවම් මේ සුතාන් කිව්වයි කියලා ඒක පිළිගන්න බෑ කියනවා. ඉතින් එවැනි මිසදුතු සමූහයක් තිය අතර මේ පින්වතුන්ලා සදහැසිත ඇති කරගන්න මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශාස්ත්‍රීය ගෞරවය ප්‍රකට කරපු එක වචනය. මේ වචනේ හැමතැනම නැති වෙන්න පුළුවන්. නමුත් බොහෝ සූත්‍ර දේශනාවල ස්වාමීන් වහන්සේ අර දෙවියන්ගේ සැක දුරු කරන්න. මේක මගේ දෙයක් නොව මා ශාස්ත්‍රෝ භාග්‍යවතුන් වහන්සේගේ අසාදනගත් දෙයක්. ඒ ඇසු පරිදිම දරාගත්තා. හිතන්න ඒ ප්‍රඥා පාරමිතාවේ බලෙන් බැරිද මේක කරන්න? පුළුවන්. අද ඉන්න අපිට පිනමදිකම නිසා පාඩම් නොවුණා සමහර විට අපිට කියන්න බෑ. ඒ රහතන් වහන්සේලා මේවා දරාගත්තේ නැහැ කියලා. උන්වහන්සේලා ඒ වූ පරිද්දෙන්ම මේ සියල්ල දරාගෙන අපිට දේශනා කළා. ඒකං සමයං භගවා එක් සමයකී ධර්මදේශනා සමයකී භාග්‍යතුන් වහන්සේ චම්පායන් විහෙරති. චම්පානම් නුවර වාසය කළා. ඒ චම්පා නුවරට ඒ නම ලැබුණේ චම්පක ගස් පිරී තිබුණු නිසා. තාත්පස වනාන්තරවල චම්පක ගස් නොඑක් වරණේ මල් පිපිච්ච අලංකාර ගස් විශේෂය ඒ චම්පක ගස් වලින් වැසුණු නගරයක්. පිරිණු නගරයක් නිසා චම්පා නගරය කියලා කියන ඒ චම්පා නගරේ ගග්ගරාය පොක්කරණියා තීරේ ගග්ගරා නම් වූ පොකුණු තීරයේදී ගග්ගා ගග්ගා කියන නුවර ගග්ගාරා කියන බිසව විසින් තනවපු පොකුණ තමයි මේ ගග්ගරා පොකුණ කියලා කියන්නේ. ඒ පොකුණ වටේට චම්පක ගස්වල නොයෙක් වර්ණ මල් පිපිලා බොහොම විසිතුරු දර්ශනයක් තිබුණේ. බොහොම නිහඬ පරිසරයක්. මේ පොකුණු පොකුණු තීරේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියා මහා සංඝරත්නය ප්‍රමාණ කළ නොහැකි තරම් විශාල පිරිසක් මේ වටේට වැඩ සිටි බව සඳහන් වෙනවා ඒක සිහි කර කර බලන්න. අතකෝ පෙස්සෝච හත්තාරෝහ පුත්තෝ ඉක්බිති පෙස්ස නම් වූ හස්ති දමකේ සහ කන්දරකෝච පරිබ්බාජකෝ කන්දකර කන්දරක නම් වූ බාහිර පැවිද්දෙක් පරිබ්‍රාජකෙක් යේන භගවා තේනුප සංකමිස්සු. ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කග්ගරාපකුණු තීරයට ඇවිල්ලා උපසංකමිත්වා පෙස්සෝ හත්තාරෝහ පුත්තෝ මේ පෙස්ස නම් වූ හත්තාරෝහක පුත්‍රයා භගවන්තං අභිවාදිත්වා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් හොඳින් වන්දනා කරලා ඒකමන්තං නිසීති එකත් පස්ස වාඩි වුණා කන්දරකෝ පන පරිබ්බාජකෝ භගවතා සද්දින් සම්මෝදි. කන්දර කියන බාහිර දවිද්දා භාග්‍යවතුන් වහන්සේ සමග සතර සාමිච්චේ දුනා. සම්මෝදනියං කතං සාරාණීය වීතිසාරිත්වා ඒකමන්තං අට්ඨාසි. එතකොට එතන වෙනසක් පේනවා. හතරෝහක පුත් නැත ඇද්දමකෙක් වෙන. ඇද්දමකෙක් වෙන නැතුන් দমনය කරන පුත්‍රයෙකු වන පෙස්ස කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය කෙනෙක් බව මේ විස්තරෙන් අපිට තේරෙනවා. මොකද එතුමා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රවණක් ගැන බුදුරස් මාලා විහිදෙන බුදු ශරීරයේ ඒ බුදුරැස් අතර කිමි දෙමින් ගිහින් උතුම් සිරිපතුල වන්දනා කළා පසඟ පිහිටුවා. ඒ වන්දනා කිරීමෙන් පෙනෙනවා එතුමා භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහිපු ශ්‍රාවකයෙක් බව. හැබැයි මේ කන්දරක කියන පරිබ්‍රාජකතුමාගේ වෙනසක් තියෙනවා. එතුමා වන්දනා කළේ නැහැ. එතුමා මොකද භාග්‍යතුන් වහන්සේ සරණ ගිය කෙනෙක් නොවන නිසා. වෙනත් වෙනත් දෘෂ්ටියක් දරන කෙනෙක් නිසා. ඒ නිසා ඇවිල්ලා හිටගෙනම සතර සාමිච්චිය දෙල එක එකත් පස්ස හිටියා. වාඩි වුණා කියලාවත් නැහැ. අට්ටාසි කියලා තියෙනවා. ඉතින් මේ එකත් පස්ස හිටපු මේ පරිත්‍යාජකතුමා ඒකමන්තං තිතෝකෝ කන්දරකෝ පරිත්‍යාජ. එකත් පස්ස හිටියා වූ මේ කන්දරක පරිත්‍යාජකතුමා තුන්නී භූතං තුන්නී භූතං වික්කු සංගම් අනුවිලෝකෙත්වා භගවන්තං ඒත දෝච නිහඬව බොහොම නිසංසලව මේ වාසය කරපු ස්වාමීන් වහන්සේලා දැකලා භික්ෂුන් වහන්සේලා දැකලා මෙහෙම කිව්වා ආචරියම්බෝ ගෞතම අබ්බූතම්බෝ ගෞතම ආශ්චර්ය ගෞතමයන් වහන්සේ අද්භූත ගෞතමයන් වහන්සේ මෙතන ආශ්චර්ය කියන්නේ අසුරු අසුරු ගහන්න සුදුසුයි අබ්බූතයි කියන්නේ පෙර නොවූ විරුදයක් මොකද්ද මේ පෙර නොවිරුදය මේ මහා සංඝ රත්නය බොහොම සංවරව පිළිවෙලට භාග්‍යවතුන් වහන්සේ නැත්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ দমনය කර තිබෙනවා. බවත් ගෞතමයන් වහන්සේ අතීත කාලයේ යම් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියාද ඒ භාග්‍යවතුන් වහන්සේලාද වික්ෂු සංඝ රත්නය මෙසේම සංවර කරන්ට ඇති. හරියට දැන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ භික්ෂු සංඝ සංවර කර තියෙනවා වගේ. අනාගත කාලයේ යම් වාග්යවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවාද? ඒ බුදුරජාණන් වහන්සේලාද මේ සංඝ රත්නය මේ විදිහටම සංවර කරයි. හරියට අද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ පිටස සංවර කරා වගේ. කන්දරක ඒ එසේමයි. කන්දර කේසෙමයි. වාග්යතුන් වහන්සේ පිළිතුරු දෙනවා කන්දරක ඒක එහෙම තමයි. මොකද කාරණය දැන් කන්දරක තුන්කල් දක්නා නුවණින් මේවා දුටුවා නෙවෙයි. ඔහුට අදහසක් ඇති වුණා මේ බුදුරජාණන් වහන්සේ දැන් සංඝරත්න දමණය කළ යම්සේද අතීතයේ වෙනි භාග්‍යතුන් වහන්සේලා පහළ වුණා නම් එසේ පහළ වී සිටියව බුදුරජාණන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේලා මේ ආකාරයෙන් ධර්මයෙන් দমনය කරන්නට ඇති. අනාගතයේ මතු පහළ වෙන ඒ සංගරවන මෙසේම වෙයි කියලා අනුමාන මාත්‍රයක් පමණක් ඇති වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ දසපෙරුම්, උපපෙරුම්, පරමත්ත පෙරුම්, තිස්සාකාරයේ පෙරුම් පුරලා ත්‍රිවිධ ශරියාවන් පුරලා පංචමහා පරිත්‍යාගයන් කරලා බුද්ධකාරක ධර්ම සපුරාගෙන විත් ජයශ්‍රී මහා බෝධි මූලයේදී සපිරිවාර මාර පරාජය කරලා ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා තුන් කල් දක්නා නුවණින් මේ දේශනාවල් පවත්වන්නේ ඒ අනුව භාග්‍යතුන් වහන්සේ කියනවා කන්දරකයක එහෙම තමයි. ඒසේමයි. අතීතයේම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා නම් මේ විදිහටම ඒ සංඝ රත්නය හික්මෙව්වා. අනාගතයේ යම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වේද ඒ බුදුරජාණන් වහන්සේලාත් මේ සංඝ රත්නය හික්මවනවා. කන්දරකයේ මේ භික්ෂු සංඝයා අතර සයකල ආශ්‍රවය නිමා කරන ලද Brahmacharya වාසයේත් නිවන් මඟ සම්පූර්ණ කරපු අවසන් කරන ලද කටයුතු ඇති කෙලෙස් බර බහා තබු පිළිවෙලින් පැමිණියා වූ සෝවාන් සකදාගාමී අනාගාම අරිහත් මඟ පිළිවෙලින් සියලු සංයෝජන ප්‍රහාණය කරපු නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ රහතන් වහන්සේලා බොහෝ සිටිනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා බහුල වශයෙන් සිටිනවා. සියලු කෙලෙස් දුරු කළා. රාග, ද්වේෂ, මෝහ නැති. දස සංයෝජන ප්‍රහාණය කරපු විදර්ශනා ඥාන තුලින් මාර්ගක්ෂණේ අරිහත් මග්ගසනේදී රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියනා වූ උද්දම් භාග්‍ය සංයෝජන පහ ප්‍රහාණය කළා අනාගාමී ආරයන් වහන්සේ කාමරාග පටික කියන සංයෝජන ප්‍රහාණය කරනවා සකදාගාමී ආරයන් වහන්සේ කාමරාග පටික සංයෝජන තුනී කරනවා සෝතාපන්න ආරයන් වහන්සේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සම්පූර්ණේ ප්‍රහාණය කරනවා. ඉතින් මේ සංයෝජන 10ම නැති කෙලෙසුන් නැති බොහොම හොඳින් සංවරභාවයට පත්වෙච්ච භික්ෂු පිරිසක් මේ ඉන්නේ බොහෝ සෙයින්. ඒ අතර තවත් භික්ෂු පිරිසක් ඉන්නවා නිතර පවතින සිල් ඇති, නිතර යහපත් පැවතුම් ඇති, නුවණින් දන නුවණින් කටයුතු කරන සතර සතිපට්ඨානයේ මනාව හික්මෙන. මේ ශාසනයේ සතර සතිපට්ඨානයක් තියෙනවා. මොනවද මේ සතර සතිපට්ඨානය? ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිච්ඡා දෝමනස්ස. ආතාපි කෙලෙස් තවන වීරය ඇති. සම්පජානෝ සිහිනුවණින් යුක්ත. ලෝකේ අභිච්ඡා දෝමනස්ස. විනෙය්‍ය ලෝකේ මේ ලෝකයේ අවිද්‍යාව දෝමනස එක දැඩි ලෝභය ද්වේෂය දුරු කරන්නා වූ කායේ කායානුපස්සී විහෙරති. කයේ කයානුව බලමින් වාසය කළයි. දැන් මහා සතිපට්ඨාන සූත්‍ර ආදීදී මේ කයේ කයානුව කෙසේ බැලිය යුතුද කියලා විස්තර කරනවා. තමාගේ කය ගැන මුලින් බලනවා. බාහිරාගේ කය පිළිබඳ අනතුරුව බලනවා. ඒ අනුව අරඤ්‍යගතෝ රුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආමුචිතව උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන ක්‍රමයෙන් ආරම්භ වන සතිපට්ඨාන භාවනාව. ආනාපාන සති සමත භාවනාව ආනාපාන සති විපස්සනා භාවනාවෙන් අරිහත්ත්වයට දක්වා වඩන මඟ පිළිවෙල. විස්තර කරනවා පළවෙනි භාවනාවෙන්ම. ඒ කයේ තියෙන සියුම්ම තැන සරලම තැන මේ අස්වාස ප්‍රස්වාස දෙක. හුස්ම ගැනීම හුස්ම හෙලීම සිහියෙන් දැකීම. අනතුරු ඉරියාපත භාවනාව. ඉරියව් සතරක් පවත්වනවානේ. ඇවිදීම, සිට ගැනීම, වාඩි වීම, සැතපීම ආදී ඒ සියල් හිත මුල් කරගෙන කය ක්‍රියාත්මක වෙනවාය නාම රූප දෙක පැවැත්මක් කිය මම මගේ මගේ ආත්මය කියලා ගතියුතු ඉරියව්වක් නැත මම කියලා කියන්න බෑ සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැති බව පරමාර්ථ වශයෙන් මෙනෙහි කරන. එතකොට සම්මුතියයි පරමාර්ථයයි වෙන්කොටගෙන මේ භාවනාවල යෙදෙන්න ඕන. එහෙම නොවුනොත් තමන්ගේ මනසේ යම්කිසි පසුබෑමක්, පැටලිලි සහගත ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයේ ගත කරද්දී. සාමාන්‍ය ජීවිතයට කියන සම්මුති ජීවිතය. සම්මුති ජීවිතයේදී මම කියලා කියන්න වෙනවා. නමක් කියනවා. පුද්ගලයෙක් ඉන්නවා. ඒ සම්මුතිය පුද්ගලයෙක් ඉන්නවා. සූත්‍ර දේශනාවල පුද්ගල සංඥාව තියෙනවා. අභිධර්ම දේශනාවට අනුවයි මේ විදර්ශනා වැඩෙන්නේ. අභිධර්ම දේශනාව අනුව සත්වයේ පුද්ගලයේ කාත්මයක් නැහැ ස්කන්ධ ධාතු ආයතන පමණයි. ඒ අනුව නාම රූප දෙකක් පමණයි කියලා මේ හිතන්නේ පරමාර්ථ ධර්මය. පරමාර්ථ ධර්මයේ පුද්ගලිකව තමා තුළ වැඩි යුතු දෙයක්. ඒක ලෝකයට කියන්න ගියොත් ලෝක සත්‍යය තමන් උමතු වශයෙන් ඔළුව අවුල් වෙච්ච කෙනෙක් වශයෙන් කල්පනා කරලා අකුසල් රැස් කරගන්න ඉඩ තියෙන නිසා පරමාර්ථ ධර්මයේ බොහොම අප්‍රකටව උදකලාව තමා විසින්ම ශ්‍රී කළ යුතුයි. එහෙනම් ඉරියාපත සතර ඉරියව් හතරක් මනමින් සිහියෙන් බලකිනවා. කෙලස් තවන වීරයෙන් සිහිනුවණින් දකිනවා. අර චතු සම්පජඤ්ඤය. සම්පජඤ්ඤ හතර තියෙනවා. ඒ හතර. සාර්ථක සම්පජඤ්ඤය. කරන දේ සාර්ථකද? සප්පාය කැපද ගෝචර බුදු ගුණ මෛත්‍රිය වැනි සමතකමට හනක් වඩමින්ම ඒ කාර්ය කිරීම අසම්මෝහ ඒ කාර්ය කරන්නේ සිත කය මුල් වෙලා හෙවත් නාම රූප දෙකක් කිය සත්‍ය පුද්ගලිකාත්මය නැත කියන සංඥා. මෙන්න මේ සම්පජඤ්ඤ සතරින් ඉතුරු ඉරියව් ටික සිහි කරන. ඒ කියන්නේ කන එක, බොන එක, ඇවිදින එක, ඉස්සරහට යන එක, පස්සට යන එක, හැරෙන එක, බලන එක, කතා කරන එක, තුෂ්ණිම්බූතව ඉන්න එක, අඩුමතරම වැසිකිලි, කැසිකිලි කිස පවා. අනතුරුව කායගත සති භාවනා. දෙතිස් කුණපය පිළිකුල් වශයෙන්, වෙන්වෙන් වශයෙන්, විස්තර විභාග වශයෙන් සත්ගායනා කරලා මානසිකාර කරමින් කෙස් ලෝම නියපොතු දස් සමාධි කොට ඇත්තව කොටස් 32 වෙන වෙනම පිළිකුල් වශයෙන් වැඩිම එහිදිත් විස්තර වෙනවා. අනතුරු ධාතු මානසිකාරය. මේ 32ට තවත් කොටස් 10ක් එකතු වුණාම ධාතු 42යි පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ඒ ධාතු මානසිකාර කරනවා විදර්ශනා වශයෙන් අනිත්‍ය වශයෙන් වෙන වෙනම මානසිකාර්ය විතා දීර්ඝ විස්තර මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟ නව සීවතිකේ මල සිරුරක අවස්ථා 9 මානසිකාර්ය කරන විදර්ශනා වශයෙන්. එතන කායානුපස්සනා විස්තර වුණා. ඒතර මේ කායානුපස්සනා වඩද්දි තමන්ගේ කය ගැන මුලින් හිතලා අවිච්ඡා දෝමනස දුරු කරගන්නවා. මේ දුක් දොම්නස් දුරු කරගන්නට. ශෝක පරිද්දවාන සමතික්කමයි. ඒ සියල්ලෙන් නිදහස් වෙන්නට, කායික දුක්ඛෙන් මානසික දුක්ඛෙන් මිදෙන්නට, මේ ලෝකයේ සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්නට, නිවන් අවබෝධ කරගන්නට ඒකායන අයම් වික්කවේ මග්ගෝ මහණෙනි එක මාර්ගය ඇති ඒ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානේ නිවන් මාගේ සම්මා සතිය වශයෙන් සඳහන් වෙනවා. ඒ සම්මා සතිය වඩා ගන්න වර්ධනය කර ගන්න දියුණු කර ගන්න තියෙන ප්‍රධානම භාවනා ක්‍රමය සතර සතිපට්ඨාන. එතකොට කියන්න හොඳ නැහැ අර ඊතුරු සමත භාවනා අපට සතියට හේතු වෙන්නේ නැහැ කියලා. ඒ බුදු ගුණ කර්මස්ථාන මෛත්‍රී ආදිය වෙන වෙනම සූත්‍ර දේශනාවල විස්තර කරලා තියෙනවා. අභිධර්ම පිටකයේ පවා විස්තර කරලා ඉතින් ඒවත් යැලපෙන අය තෝරාගෙන විශේෂයෙන් සබ්බත්තර කස්ම කර්මස්ථානවලදී සෑම තැනම මේ වැඩි යුතු වශයෙන් බුදුගුණ භාවනා, මෛත්‍රී භාවනාව, අසුබ භාවනාව, මරණ සති භාවනාව විස්තර කරනවා නිරන්තරයෙන් අපි වැඩි යුතු. ඒ අතර ඥානාපාන සති ආදී භාවනා මූල කමඨහන වශයෙන් වඩනව වාඩි වෙලා හෝ තමන් වැඩි වෙලා. ඉතින් ඒ නිසා මේ කමඨහන් විස්තරය බොහොම විස්තර තියෙනවා. ඒව හොඳට තෝරාගෙන තමන්ට ගැළපෙන කමඨහන වැඩුවොත් ක්‍රමක්‍රමයෙන් අපිට නිවන අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා ඒක කලබලේ කරන දෙයක් නෙවෙයි. පිළිවෙලකට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පාරමී ධර්ම දියුණු කරගෙන යන්න ඕන වැඩපිළිවෙලක් අපි උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහ කරනකොට සමහර විට පින තියෙනවනම් මේ ආත්ම භාවයේදී සෝවාන් ආදී මඟඵල ලැබෙයි. පින මදිනා ඊළඟ ආත්ම භාවවල සුගතිය ඉපදිලා එහිදී හෝ අවබෝධ කරගන්න ලැබේ. එහෙම නැත්නම් තවත් දීර්ඝ ප්‍රාර්ථනා තියෙනවා නේ. කියන්නේ ලෞතර බුදුබවපත් වන යම් ශ්‍රාවකේ ඒ කෙනාට ඒ පාරමී භූමියේ මුදුන්පත් වනතුරු බුදුබව අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාලය දක්වා මේ මාර්ගේ වඩනවා. අසේබදු බව පතනවන ඒත් එහෙමයි. දෙයාසංග කල්පලක්ෂයක් නියත වශයෙන් පාරමී පුරන්න ඕන අතරතුර සිද්ධ වෙන්නේ නැහැ. ශ්‍රාවක බෝධියක් පැතුවොත් කල්පලක්ෂයක්ම සසර ගමන් කරලා ඒ පාරමී ධර්ම දියුණු කරගෙන යන්නට ඕනේ. ඒ නිසා එවැනි ගමන් තියෙනවා. එවැනි ශ්‍රාවක පිරිස ඉන්නවා. ඉතින් ඒ පිරිසත් ඒ විදිහට දියුණු කරගන්න. සතිපට්ඨානෙ අතහරින්නේ මේ ජීවිතේ අපිට ලැබිච්ච බුද්ධ ශාසනය අපි සතිපට්ඨානෙ වඩනවා. ඒ වඩන්නේ නිවන අරමුණු කරගෙන. ඒ නිවන අද දෙහෙටද කියන එක නෙවෙයි. කවදා හෝ වෙන්න පුළුවන්. නමුත් අපි කල යුත්තේ සිහිය පිහිටුවාගෙන මානසිකාරයේ දීමයි. ඒ අනුව කායානුපස්සනාව යෙදෙමින් මේ භික්ෂුන් වහන්සේලා ලෝකේ දැඩියලීම් ගැටීමෙන් වෙන් වෙලා වාසය කරනවා. ඉතින් ඊළඟට වේදනාවේ වේදනානුපස්සීව වාසය කරනවා. ලෝභ ද්වේෂයන්ගෙන් තොරව. වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් වඩනවා. ඒ වේදනාව සිහියෙන් දකිනවා. සැප වේදනාවක් අනිත්‍යයි. දුක් වේදනාවක් අනිත්‍යයි. මදහත් වේදනාවක් අනිත්‍යයි. ඒ විදිහට සතිපට්ඨානයට අනුව තමන්ගේ වේදනාව ඊළඟට ඒ වේදනාව වගේම යන අයගේ වේදනාව කියලා තමන් සහ අජ්ජත් බහිද්දාව වේදනාස වේදනානුපස්සී විහෙරති. ඒ වේදනාව වේදනානුපස්සීව වාසය කරනවා තමන්ගේ මිසේනම් අන් අයගේ තිසේම මෙතන වේදනා සමූහයක් ඇර සත්වේ පුද්ගලික ආත්මයක් නැහැ කියන සංඥාව එනවා දෙවැනි සතිපට්ඨානය වේදනානුපස්සනාව අනතුරු සිතෙහි සිතානුව බලමු චිත්තේ චිත්තානුපස්සී එසේ සිතේ ඇතිවන රාග දේශ මොහ ආදී සිතුවිලි අලෝභ දේශ මොහ ආදී කුසල සිත ආදියත් ඒ දෙකම වෙන් කර කර බලනවා අකුසල සිත් බහැර කළ යුතු වශයෙන්ුත් කුසාසිත වැඩි යුතු වශයෙන්ුත් දකිමින් විදර්ශනා ඥාන උපදවා ගනිමින් එතන කෙලෙස් බහැර කරමින් වාසය කරනවා. ඊළඟට ධර්මයේ ධර්මානුපස්සීව නැවත නැවත සිහි කරනවා. නීවරණ, ආයතන, ස්කන්ධ, ධාතු ඊළඟට සතර සතිපට්ඨාන, බොජ්ජංග ආදී කොට කියනවා. මේ කොටස් පහක් නීවරණ පහ. එතනට ආයතන 6 ස්කන්ධ 5 බොච්ඡංග 7 සතර සතිපට්ඨාන බොහොම ගැඹුරුයි මේ ගම්බීර ධර්මතා අභිධර්ම පිටකයට අනුව ඉගෙන දැනගෙන චිත්තිත් චෛසික රූප නිබ්බාන කියන මේ කොටස් පිළිබඳ විමසීම තමයි මේ ධම්මානුපස්සනාවෙන් කෙරෙන්නේ විපස්සනාවටම බරව යන භාවනා වැඩපිළිවෙල. ඉතින් මේ සතර ශක්ති පමණින් Tamanට වැටහෙන පරිදි සතරම වඩන්න කියලා නෙවෙයි. Tamanට ගැළපෙන්නේ ආනාපාන සති කායානුපස්සනාව නම් ඒ කායානුපස්සන භාවනාවෙහිම යෙදෙනවා. ඒ මොකද එක භාවනා ක්‍රමයකින් අරියත්ය දක්වා යන්න මාර්ගය භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ හැම භාවනා මාර්ගයක්ම විපස්සනාවේ විපස්සනා ඥාන උපදවමින් මාර්ගඵල පිළිවෙලින් අරිහත්ත්වයට යන සමත් භාවනා. ඒ නිසා Tamanට ගැළපෙන එක භාවනාවක් තෝරාගෙන ඒක හොඳින් දියුණු කරන්න බහුල වශයෙන් දියුණු කරන්නයි විස්තර කරලා තියෙන්නේ. මෙසේ වදාළ කල්ලි පෙස්ස නම් හත්තාරෝහක පුත්‍රයා ඇතුන් দমনය කරන කෙනා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මෙතුමා මෙසේ ප්‍රකාශ කරන තමන් සතුටින් ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් මේ සතර සතිපට්ඨාන සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස ශෝක පරිදේවයන් ඉක්මවීම පිණිස දුක් දුම්නස් නැසීම පිණිස මාර්ග ඥානය ලැබීම පිණිස නිවන අවබෝධ කිරීම පිණිස ඊටා හොඳින් දේශනා කරන ලද්දේ ස්වාමීනි අපිද ගිහි වූ අප සුදුවස් රඳින ගමන් වරින් වර කලින් කලට අපිට කටයුතුන බහුල නැති වෙලාවට විවේක වෙලාවට මේ සතර සතිපට්ඨානයන්නේ මනාව සිහි නුවණ ඇතුව අපිත් වාසය කරනවා කියලා බොහොම සතුටින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරා. ස්වාමීනි අපි මේ කෙලෙස් තවන වීරිය ඇතුව නුවණින් සිහි නුවණ ඇතුව මේ ලෝකයේ අවිචා දෝමනස්යන් දුරු කරමින් ලෝභය ද්වේෂය දුරු කරගනිමින් කයේ කයානුව බලමින් සිතෙහි සිතානුව බලමින් වේදනා විවේදනා නුපස්සනාවෙන් යුතුව ධර්මයේ ධර්මානුපස්සනාවෙන් යුතුව වාසය කරනවාය කියලා මතක් කළා. ස්වාමීනි ආශ්චර්යයි අద్භූතයි. මේ මිනිස්සු වැසුණු අදහස් ඇත, කපටි අදහස් ඇත. එසේ වූ මේ මිනිස්යන් මේ ප්‍රතිපදාව හික්මෙව්වා කියන එක ස්වාමීනි පුදුම දෙයක්. ආශ්චර්යවත් දෙයක්. මේ මිනිස්සුන්ගේ අදහස් දැනගන්න අමාරුයි, හැංගිලා තියෙන්නේ. මේ සිව්පා සතුන්ගේ අදහස් ප්‍රකටයි. සතුන් වංක නැහැ අවංකයි. මේ මිනිස්සු වංකයි. ඉතින් මේ කාරණේ අපි හොඳට මේ අදවැනි කාලවල දන්න දෙයක්, තේරෙන දෙයක්. මොකද මිනිස්සු කියන්නේ එක දෙයක්, කරන්නේ එක දෙයක්. කරන්නේ එක දෙයක්, කියන්නේ එක දෙයක්. හිතේ තියෙන තව දෙයක්. ඒ හිතේ තරහ පුරවගෙන රස මිහිරි කතා කියනවා සමහර විට මිනිස්සු. මේ මිනිස්සුන්ට කපටි ගති, වංක ගති උපතින්ම හුරු වෙලා තියෙනවා. ජීවිතේ පවත්ව ගන්න සමහර අයට ඒව ඕන. ඉතින් ඒ නිසා සමහර අවංක මිනිස්සු ඉන්නවා ඒ අය බහුල වශයෙන් අර කපටි වංක මිනිස්සුන්ට අහු වෙනවා. රැවටෙනවා. රැවටිලා දුකසේ කාලය ගෙන අනේ මම රැවටුණා නේද? මේ මිනිස්සු නම් ඇසුරු කරන්න හොඳ නෑ. මේ මිනිස්සු හරි විස සත්ත්ව කොටසක්. සත්තුන්ගේ නම් එහෙම විසගති නෑ. අපි අහලා තියෙන ගෝනුස්සන්ගේ වලිගයක විස තියෙනවා. සර්පයන්ගේ දලාග තියෙනවා. හැබැයි මිනිස්සුන්ගේ සිව් ළඟම විස කියලා ඔය පැරණි කවියකත් විස්තර කරලා තියෙනවා. එහෙනම් විස්තර කළේ මොකද මේ කාරණා දැනගෙන. ඉතින් එම නිසා ඕම hina වෙලා ඇවිල්ලා අනිත් පැත්තෙන් පිහියෙන් අන්න පුළුවන් තරම් මිනිසුන් අද මේ ලෝකේ බහුලයි. දැන් කාල විපත්තියට වැටිච්ච නිසා, කෙලස් බහුල නිසා නිතරම මේ මිනිස්සු බලන්නේ වාසියක්. ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරත් බලන්නේ වාසියක්. තව යාළුවෙක් ඇසුරු කළත් බලන්නේ වාසියක්. ඥාතියෙක් ඇසුරු කළත් බලන්නේ වාසියක්. හැබැයි සත්තු එහෙම නෑ. ඔය ගෙවල් වල හුරුතලයට ඇති කරන සත්තු ඉන්නේ. උන් වලිගේ හරි වරනවා ඇවිල්ලා. අවංකව ආදරය පළ කරනවා. බොරු කරන්නේ නෑ. දැන් මෙතන මේ හත්තාරෝහක පුත් පෙස්ස උපාසකතුමා මතක් කරන්නේ ඒකයි. මිනිස්සුන්ගේ මේ සැඟවුණු කපටි අදහස් තියෙද්දි භාග්‍යතුන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලා මෙහෙම ඉක්මවුවා කියන එක ආශ්චර්ය දෙයක්. අද්භූත දෙයක් පෙර නොවිරු දෙයක් පුදුම දෙයක්. එහෙමයි එතුමා මතක් කළේ. ඉතින් තිරිසන් සතුන්ගේ ස්වභාවය හොඳට දන්න කෙනෙක්නේ. මොකද ඇතුන් দমনය කරන කෙනෙක්නේ. ඒ නිසා කියන මේ චම්පා නගරයේ දෙපැත්තට යනකොට ඇතෙක්ව අරගෙන මේ ඇතායි කුළු ගති, සට ගති, නොයෙක් මුණු ගති ඔක්කොම ප්‍රකට කරනවා. මේ ඇතා යම් තැන මිට ගන්න නවතින්න කැමති නම් එතන නවතිනවා. එහෙම නවතින්න ඕන කියලා මිනිස්සු නැතිතනක් බලලා හැංගිලා එහෙම නවතින්න කියලා කන්නේ. මිනිස්සු ඉන්න තැනක වුණත් අවංකව නවතිනවා. එක හිතින් නවතිනවා. එයාට කපටිකමක් තේරෙන්නේ නැහැ කරන්නේ. ඊළඟට මේ ඇතාට පිටේ ඉන්න එක්කන බිම දාන්න ඕන තැනක් නැතන නැහැ බිම දානවා. මෙයාට යන්න ඕන වම් පැත්තේ ආ වම් පැත්තේ යනවා අලියට. අලියට දකුණු පැත්තෙන් පාර යනවනම් දකුණෙන් උච්චනවා. මැදින් යන්න ඕන නම් මැදින් යනවා. ඊළඟට හැරෙන්න ඕන නම් දකුණට හැරෙනවා. වමට හැරෙන්න ඕන නම් ඒත් හැරෙනවා. ආයෙ හැරිලා එන්න ඕන නම් ඒත් එනවා. පළමුත්‍ර පහ කරන්න තුනත් අර සැඟවිච්ච තැනකට යන්න ඕනේ හැංගෙන් ඕන කියලා අදහසක් නැහැ. ඒ යන පාරෙම ඒ මොහොතේම මලමුත්‍ර පහ කරනවා. ඒ ස්වාමීනි අපේ පණිවිඩකාරයෝ දාසයෝ කම්කරුවෝ ඉන්නවා. ඒ අය කයින් හැසිරෙන්න වෙන විදියකට, වචනයෙන්වත් කතා කරන තවත් විදියකට, හිතින් හිතන්නේ තවත් විදියකට. ඒ කියන්නේ දැන් මේ ස්වාමියා දැන් තමන්ගේ ප්‍රදානිය එනකොට මේ සේවකයෝ බොහොම දරුසරු ඇතු ඉස්සරහට ගිහිල්ලා අතේ තියෙන නෑමක් එක පිළි අරගෙන යටහත් පහත් වෙන හැබැයි නැතිදැන නොඑක් වචන කී කී මේ ස්වාමියට බනිනවා ප්‍රදානියට බනිනවා ඒ කියන්නේ කයෙන් යටහත් පහත් පෙන්නුවාට වචනයෙන් නැතිදැන නිନ୍ଦා පහස කරන සිතේ කිසි ගෞරවයක් නෑ හැබැයි ඇඟෙන් පෙන්නනවා සමහර වචනයෙන් හරි ආදරෙන් කතා කරනවා නැතිදැනදී බොහොම නිନ୍ଦා පහස කරනවා සමහරට නොඑක් දේවල් විපතට විනාශ වෙලා යද්දී ඒවා පරිස්සම් කරන්නේ නැහැ. හැබැයි ඒවා පරිස්සම් කරනවා වගේ පෙන්නනවා. අපත යවන බොහෝ දේවල්. ඉතින් මෙවැනි දේවල් වෙන බව අත්දැකීමෙන්ම දැනගෙනමයි පෙස්ස හත්තාරෝක පුත්‍ර උපාසක මහත්මයා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මිනිස්සුන්ගේ වංක බවත් සතුන්ගේ අවංක බවත් මැනවින් ප්‍රකට කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාරණය පිළිගන්නවා. පෙස්ස ඒ කාරණය එසේ. පෙස්ස ඒක ඒ කාරණය එසේමයි. පෙස්සේ මේ මිනිස්සු අප්‍රකට අදහස් ඇත්තෝ වංක අදහස් ඇත්තෝ. හැබැයි සතුන් එහෙම නැහැ. ඔවුන්ගේ පැහැදිලි අදහස් තිබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේත් පිළිගත්තා. පිළිගෙන මෙසේ දේශනාවක් ආරම්භ කළා. තෙස්සේ මේ ලෝකේ පුද්ගලයන් සතර දිනක් ප්‍රකට වෙනවා. කවරනම් සතර දිනෙත්. මේ ලෝකේ ඇතැම් පුද්ගලයෙක් තමා තමන් නෙවෙයි. ඒ කියන්නේ තමාට පීඩා ලබා දෙනවා, තමන් තවන පිළිවෙතෙහි යෙදෙනවා. තෙස්සේ මේ ලෝකේ වන ඇතැම් පුද්ගලයෙක් අනුන් තවන්නේද වේවි. අනුන් තවන පිළිවෙතේ යෙදුනේද වේවි. එසේ මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් තමා තවන්නේ තමා තවන්නා වූ පිළිවෙතේ යෙදුනේ. අනුන් තවන්නේ අනුන් තවන්නා වූ පිළිවෙතේ යෙදුනේ වේවි. මේ ලෝකේ තවත් සමහරෙක් අනුන් තමන් තවන්නෙත් නැහැ තමන් තවන ප්‍රතිපදාව යෙදෙන්නෙත් නැහැ අනුන් තවන්නෙත් නැහැ අනුන් තවන ප්‍රතිපදාවේ යෙදෙන්නෙත් නැහැ ඒතොර ඒ පුද්ගලයා මේ ආත්මයේම තණ්හාව දුරු කරගෙන නිවුනේ මාර්ගඵල ධාන මාර්ගඵල නිවන් සෝයටපත් උනේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාය කියලා විස්තර කරනවා. ඒත් අහනවා තෙස්ස ඔබගේ සිත මේ හතර දෙනාගෙන් කවුරු ගැනද කැමති වුනේ? මේ හතර දෙනාගෙන් කාටද කැමති? දැන් පුද්ගල ස්වභාව හතරක් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී ආරම්භ කළා. චත්තාරෝ මේ මේ තෙස්ස පුද්ගලා සංවිච්ඡමාන ලෝකස්මී එසේ පුද්ගලයෝ හතර දෙනයි. පළවෙනි කෙනා අත්තන්තපෝ. තමන් තවන කෙනා. දෙවෙනි කෙනා පරන්තපෝ. අනුන් තවන කෙනා. තුන්වෙනි කෙනා අත්තන්තපෝච පරන්තපෝච. තමනුත් තවන අනුනුත් තවන. හතරවෙනි කෙනා න අත්තන්තපෝ න පරන්තපෝ. තමන් තවන්නේත් නැහැ අනුන් තවන්නේත් නැහැ. එහෙනම් මෙතෙන්දී දැන් මේ දේශනාවේ මාතෘකාවක් වෙනවා විශේෂයෙන්ම මේ නිදාන කතාවෙන් අනතුරුව මාතෘකාව කරගෙනයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළේ මේ කාරණා හතර. දැන් මෙතන ඉඳගෙන මේ කාරණා හතර විස්තර කිරීමයි මේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් පෙස්සගෙන් අහනවා මේ හතර දෙනාගෙන් ඔයා කාටද කැමති කියලා. එතන පෙස්ස විස්තර කරන සාමීනි යම් පුද්ගලයෙක් සැප කැමති වූ තමා තවනවා නම් ඒ පුද්ගලයා මට ප්‍රිය නැහැ. මං ඒ පුද්ගලයාට කැමතිත් නැහැ. සැප කැමති වූ අනුන් තවනවා නම් යම් කෙනෙක් ඒ අනුන් තවන කෙනාටත් මම කැමති නැහැ. යම් කෙනෙක් සැප කැමති වූ තමාත් තවනවාද සැප කැමති වූ අනුනුත් තවනවාද එසේ සැප කැමති වූ තමාත් අනුනුත් තවන්නා වූ ඒ පුද්ගලයාටත් මම කැමති නැහැ කියලා ප්‍රකාශ කරනවා. එසේම ඊළඟට මතක් කරන ස්වාමීනි තමා නොතවන අනුන් නොතවන මේ ආත්මභාවයේ සිසිල්ලු කෙලසුන් කෙරෙන් මිදුණා වූ ඒ උතුම් රහතන් වහන්සේ නම් වූ පුද්ගල රත්නයට මම මම කැමති වෙනවා මම ප්‍රිය කරනවාය කියලා මතක් කළා. ඉතින් මේ කාරණේ මතක් කළාට පසු මේ පෙස්ස මතක් කරනවා ස්වාමීනි අපිට ගොඩාක් වැඩ තියෙනවා ඒ නිසා දැන් අපි යනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පෙස්ස එහෙනම් ඔබ ඒකට කාලය දැනගන්න ඔබ එහෙනම් සුදුස්සක් කරන්න කියලා. ඉතින් මේ දේශනාව සතුටින් පිළිගත්තු පෙස්ස හත්ආරෝක පුත්‍රයා භාග්‍යතුන් වහන්සේගෙන් මේ පුද්ගල කොටස් හතර පමණක් දැනගෙන ඔවුන්ට එතනින් බැහැර වෙන්න අවශ්‍ය වුණු නිසා යන්න ඕන වුණු නිසා බුදුරජාණන් වහන්සේව වන්දනා කරලා පැදකුණුකට යන්න ගියා. ඒතර කන්දරක කියන පරිබ්‍රාජකතුමා සාමාන්‍ය විදිහටම යන්න ගියා. ඉතින් මේ දෙන්න පිටත් වෙලා ටික වෙලාවකින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ පෙස්ස හත්ආරෝහක පුත්‍රයා බොහොම නුවණැති කෙනෙක්, පාණ්ඩිත කෙනෙක්. ඔහු මේ පුද්ගලයන් හතර දෙනා විස්තර කරනතුරු හිටියනම් ඔහු මහත් වූ අරතේ වන සෝවාන් ඵලයට පත් වෙලා මෙතනින් පිටත් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් බලන්න මාර්ග ඵලයන්ට අන්තරාය වෙනවා. බුදුරජාණන් වහන්සේට නවත්තන්න බැරි අවස්ථා තියෙනවා. අපි දන්න කතාවක් තමයි අජාසත් කුමාරයා දේවදත්ත තෙරුන් වහන්සේ සමග එකතු වීම නිසා අසත්පුරුෂ සේවනය නිසා බිම්බිසාර රජතුමා තම පියතුමාව මරණයටපත් කිරීම නිසා ආනන්තයේ කර්ම රැස් කරගත්තා. එහෙම නොවුණනම් සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව අහන වෙලාවේ ඥාජාසත් රජතුමා සෝතාපන්න ඵලයටපත් වෙන්න තිබුණා. පින තිබුණා. හැබැයි පින තිබුණා අසත්පුරුෂ සේවනයටපත් වුණොත් ඒ මාර්ගඵලවලට අන්තරා වෙන්න පුළුවන්. ඒ බව හොඳින් පැහැදිලි මෙතනත් එස්ස තව ටික ඉවසුවනම් හිතියනම් තව වෙලාවක් මේ දේශනා විස්තර කරනතුරු එතුමා මහත් වූ අර්ථය වන සෝවාන් ඵලයට පත් වෙලා මේ ගමන පිටත් වෙන්න තිබුණා. නමුත් ඒ මොහොතේ තමන්ගේම ප්‍රමාදය නිසා ඔහුට ලැබුණේ නැහැ. නමුත් මහණෙනි ඔහුට අර්ථයක් සිද්ධ වුණා. ඒ කියන්නේ භික්ෂු සංඝරත්නය දැකීමෙන් පැහැදුනා, කන්දරකත් පැහැදුනා. ඒ වගේම පෙස්සහත්තාරෝක පුත්‍රයාට සතර සතිපට්ඨානේ වීරිය ඇති වුණා. තව තව මාර්ගෙහි පෙහෙළි වුණාහුට භාවනා කළ යුතු බව වීරයක් ඇති වුණා උනන්දුවක් ඇති වුණා එහෙමනම් අපි කොච්චර උනන්දු වෙන්නේ කොච්චර දැන් භාග්‍යතුන් වහන්සේ උනත් බලන්න බලෙන් මේ කාරණා එත්තු ගන්නවන්න ගියේ නෑ යන්න ඕනේ කොහොම අවසර දුන්නා ඉතින් අද වගේ කාලේ කෙලස් බහුල කාලයක කොච්චර බලෙන් ධර්ම කාරණා කියලා දෙන්න ගියත් මේ ජනතාව ඒව පිළිගන්නේ නෑ සමහර භික්ෂුන් වහන්සේලා උනත් ඒව පිළිගන්නේ නැති වෙන්න පුළුවන් මොකද කෙලස් බහුලයි එලෙසම යාතුරු වෙලා ඉන්නේ. දෙවන පිරිසකට බලෙන් ධර්ම දේශනා කරයි කියලා අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ බව මනමින් ප්‍රකට වෙනවා මේ කාරණේදී. ඉතින් භාග්‍යතුන් වහන්සේ එසේ දේශනා කළාට පස්සේ ස්වාමින් වහන්සේලා ආරාධනා කළා ස්වාමීනි විස්තර කරපු නැති කොටස් වශයෙන් බෙදපු මේ පුත්කලයේ හතර දෙනා ගැන භාග්‍යතුන් වහන්සේ අපිට දැනගන්න අවශ්‍යයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ දේශනාව දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. මහණනි එසේනම් හොඳින් අසන්න. හොඳින් මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා වික්ෂුන් වහන්සේලා එසේ ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. මෙතෙන් සිට භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරනවා. මහණනි තමන් තමන්නා තවන්නා වූද තමන් තවන පිළිවෙතෙහි යෙදෙනා යෙදුනා වූද පුද්ගලයා කවුද? මහණෙනි මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් තමා වස්ත්‍ර හඳින්නේ නැහැ. හොඳ පැවතුම් නැහැ. මල පහකොට අතින් පිස දමනවා. එව ස්වාමීනි කී විට එන්නේ නැහැ. සිටින ස්වාමීනි කොම ඉන්නේත් නැහැ. පළමු කොට කියන දේ පිළිගන්නේ නැහැ. තමන් වෙනුවෙන් කරපු දේ පිළිගන්නේ නැහැ. ආරාධනා කළ දෙන බත් ඉවසන්නේ නැහැ. කලගෙඩි කටින් ගෙනත් දුන්නත් ඒක පිළිගන්නේ නැහැ. සලි කටින් ගෙනත් දුන්නත් ඒක පිළිගන්නේ නැහැ. එලිපත් අතරින්නම් දුන්නත් ඒක පිළිගන්නේ නැහැ. දණ්ඩක් අතරින්නම් දුන්නත් ඒක පිළිගන්නේ නැහැ. මොහලක් අතර ඉඳගෙන දුන්නත් ඒක පිළිගන්නේ නැහැ. වළඳන්නා වූ අනුභව කරන්නා වූ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් නැගිටලා දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. ගැබිනියක් විසින් යමක් දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. කිරිපොවන්නේක් යමක් දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. පුරුෂයන් අතරට ගිය කාන්තාවක් යමක් දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. සමාදම් කොට සම්මාදම් කොට දුන් දේ පිළිගන්නේ නැහැ. යම් තැනක සුනකෙක් සිටියේ නම් ඒ සුනකයාර නොදී දුන්නොත් පිළිගන්නේ නැහැ. යම් තැනක මැස්සෝ රංචු රංචු ඉන්නවනම් ඒ දේ පිළිගන්නේ නැහැ. දිය මස් පිළිගන්නේ නැහැ. ගොඩ මස් පිළිගන්නේ නැහැ. සුරා මේරේ සුරාව මේරේ පිළිගන්නේ නැහැ. කාඩ් දිය බොන්නේ නැහැ. එතෙම එක ගෙයකින් ලැබූ ආහාර ඇත්තේ වේ. එක ගෙදරකින් ආහාර ලබනක දවසක. එක පින්ඩකින් එදා ජීවත් වෙනවා. ගෙවල් දෙකකින් ආහාර ලබන දවස් තියෙනවා. එදාට පිඬු දෙකක් පමණක් වළඳනවා. ගෙවල් සතකින් ලැබුව ආහාර තියෙනවා නම් පිඬු සතකින් යැප වෙනවා. කුඩා වූ භාජනයකින් යැප වෙනවා. සමහර දවසට කුඩා භාජනයකින් ආහාර භාජනයකින් යැප වෙනවා. සමහර දවසට කුඩා ආහාර බඳුන් දෙකකින් යැප වෙනවා. සමහර දවසට කුඩා ආහාර බඳුන් හතකින් යැප වෙනවා. දැන් එතනින් පේනවා සමහර දිනක ආහාර පොඩ්ඩයි ගත්තේ. හිතපොගම භාජන 1 2 7 පවා අනුභව කරනවා. සමහර විට දවසක් කර දවසක් ආහාර ගන්නවා. දවස් දෙකකට වරක්, හතකට වරක්, අඩ මාසකට වරක් වරින් වර ආහාර නොගෙන ඉන්නවා. හිතපු ගමන් ආහාර ගන්නවා. අමපලා කනවා. බඩහමු කනවා. හෝරු හැල් කනවා. සම්පසට අනුභව කරනවා. මැලියම් අනුභව කරනවා. කුඩු අනුභව කරනවා. දඹුබත් අනුභව කරනවා. තලමුරුවට අනුභව කරනවා. තනකොළත් අනුභව කරනවා. ගොමත් අනුභව කරනවා. වනමුල් පලාපල අනුභව කරනවා. වැටුණු ගෙඩි අනුභව කරනවා. අන වැහැරි අඳිනවා. මිශ්‍රක වැහැරි අඳිනවා. මල සිරුරෙන් ඉවත් කරපු වස්ත්‍ර අඳිනවා. පාංශ කූලේ අඳිනවා. ගස් සුඹුලෙන් කළ වස්ත්‍ර දරනවා. අඳුන් දිවිසම් දරනවා. කුර සහිත අඳුන් දිවිසම් දරනවා. කුසතන වැහැරිත් අඳිනවා. කෙඳි වලින් කළ වැහැරිත් අඳිනවා. පතුරු වලින් කළ වැහැරිත් අඳිනවා. මිනිස් කෙස් වලින් හදපු කම්බිලිත් දරනවා. අස්වම් වලින් කරපු කම්බිලිත් දරනවා. බකමූණු පිහාට වලින් ගොතපු වස්ත්‍රත් දරනවා. ඉසකේ උදුරනවා. ඉසකේ රැවුල් උදුරන පිළිවෙතේ යෙදෙනවා. ආසන ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ වාඩි වෙන ආසන, නිදා ගන්න ආසන පාවිච්චි කරන්නේ නැහැ. උඩ බලා ඉන්නවා. උක්කුටුකෙන් වීරය කරනවා. කටුසයනේ සැතපෙනවා. කටු ඇතිරියේ සැතපෙනවා. සවස 3 වෙනි කොට දවසට 3 වරක් වතුරට බහිනවා. පෞසෝදනවා. මේ ආකාරයේ නොඑක් විදිහේ ක්‍රම වලින් ශරීරය තවනවා. තවන තපස් කම් වලින් යෙදෙන. එහෙනම් තමන්ගේ ශරීරය. දුක් දෙන ප්‍රතිපදාවේ මේ පළවෙනි ක්‍රමයට කියන පුද්ගලයා වාසය කරන බව අපි සිහිපත් කරගන්නට ඕනේ. එතකොට පුද්ගලයන් හතර දෙනාගෙන් ඉතිරි පුද්ගලයන් පිළිබඳ අපි දෙවැනි දේශනාවට ඉතුරු කරගෙන අපි පළවෙනි දේශනාවේදී විස්තර කළේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ නිදාණය චම්පානවර බව එසේම ගග්ගරාපකුණ තීරේ වැඩ සිටිද්දී පෙස්සහත්තාරෝක පුත්‍රයාත් කන්දරක පරිබ්‍රාජකතුමත් ඇවිල්ලා විශේෂයෙන් පෙස්සහත්තාරෝක පුත්‍රයා වන්දනා කළා සරණ ගිය ශ්‍රාවකෙක් වශයෙන් නමුත් කන්දරක පරිබ්‍රාජකතුමා හිටගෙනම කතා කළා සුව දුක් විමසුවා ඔහු සංගරත්නයේ හික්මීම ගැන සතුට පළ කළා ඉතින් අනතුරුව තමයි මේ අතිපට්ඨානේ වැඩිම නිසාය මේ භික්ෂුන් වහන්සේලා සංවර වුණේ නැතුව කොහක ප්‍රතිපදාවක් නිසා මේ නිසොල්මණියත් පයම සොල්ලා ඉන්නවන් නොවේ කියන එක භාග්‍යතුන් වහන්සේ විස්තර කළා ඒ ගැන සතුට පළ කරා පෙස්සහත් ආරෝග පුත්‍ය තමනුත් එහෙම වරින් වර සතිපට්ඨානේ වඩන බව අනතුරුව තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් විද්‍යමාන බව විස්තර කරලා ඒ පිරිස ඒ පෙස්ස එයින් හතර දෙනාගෙන් තමනුත් අනු නොතවන කෙලෙසුන් නැති රහතන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා පිළිගත්තා පිළිගෙන අවසානයේ වුන්ට යන්නට අවශ්‍යයි කියලා මතක් කරපු නිසා භාග්‍යවතුන් වහන්සේ වොන්ට බැහැර වෙන්න අවසර දුන් වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දේශනාව විස්තර කරන කාණ්ඩිය නම් මෙතුමා සෝවාන් ඵලයට පත් වෙනවා නමුත් දැනොත් සංඝ රත්නයේ කෙරේ පැහැදීම දෙන්නම ලැබුවා. විශේෂයෙන් පේක්ෂ සතිපට්ඨාණයට තව මාර්ගයක් ලබාගෙන ගියා. ඒ අවසානයේ ස්වාමීන් වහන්සේලා ආරාධනා කළා මේ විස්තර නොකළ දේශනා විස්තර කරන්න කියලා. අද පළවෙනි තමන් තවන පුද්ගලයා ගැන අපි කෙටියෙන් විස්තර කළේ. ඒ දෙවැනි දේශනාවේදී අපි මේ පුද්ගල ස්වභාව හතර ගැනම විස්තර වශයෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙමින් මෙතෙක් මජ්ක්‍ධිම නිකායේ දෙවැනි පණ්ණාසකේ වත් මජ්ක්‍ධිම පණ්ණාසකේ පළවෙනි සූත්‍රය වන කන්දරක සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ආර්ය මහා සංඝ රත්නය ගැන විශ්වාසය සහ අවබෝධ ඥානය ඇති කරගත්තා. එසේ රැස් කරගත් අනන්ත කුසල බලයෙන් ඔබ අප සෑම දිනාටත් දායකත්වයේ දරු සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් පුණ්‍යානුමෝදනාව. දායකත්වයේ දරු සමටත් දෙවියන් සහිත ලෝකවාසී සියලු සත්වයන්ටත් උතුම් නිවන් සොයම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ත්වං සදා මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ සූත්‍ර දේශනාවන් ආරම්භ කරගනිමින් ආරම්භක ධර්ම දේශනාව පැවැත්වූ හම්බන්තොට උඩමණල වෙහෙරගල අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක තුරන්තර විචිත්‍ර බාලක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. සාසනික කටයුතු තව තවත් ශක්තිමත් ධෛර්යවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නෝදුව ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. එමෙන්න ග්‍රහපද දුර වේවා යන ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු